දෙවනේ ප්‍රශ්න නම් අර මේ පිට ප්‍රශ්න සංහරි අර ඉස්සර මෑණියෙක් අහපු එකට තව ඒකටම එකක් මේ මරණාසන්න මොහොතේ සංස මම අහලා තියෙනවා අභිධර්ම එහෙම කියනවා පන්තියක කියලා තියෙනවා මේ ඒ මරණාසන්න මොහොතේ චෛත්‍යයක් වගේ හිතට නැගුණොත් අති උත්කෘෂ්ඨ කුසසිතක් කුලවල ආවොත් එහෙම අපි අර මේ අපාය පැත්තට වැටෙන්නේ නැහැ කියලා. එහෙම ඒක ඇත්ත ස්වාමීන් වහන්සේ කියමන. මෙහෙමයි දැන් ඒ පින්කමේ උත්කෘෂ්ඨ බව අපට තීරණය කරන්න වෙන්නේ චෛත්‍ය දර්ශනය මත නෙමෙයි. දැන් ඒ චෛත්‍ය කියන එක සංකේතයක් හැටියට උසස් වුණාට චෛත්‍ය පාදක කොටගෙන සමහර කෙනෙකුට තියෙන්න පුළුවන් වෙනස් වෙනස් මනෝභාවයන් තියෙන්න පුළුවන්. ඒකෙන් අකුසල් මතුවෙන අවස්ථා තියෙන්න පුළුවන්. දැන් මම පෙර දවසක මම හිතන්නේ කිව්වා වෙන්න ඇති එක උදාහරණයක්. දවසක් මේ මම මේ ওই ධර්ම දේශනාවකට ගිහිල්ලා එනකොට ඒ වාහනේ අරගෙන ගිය මහත්මයාත් එක්කලා ඒ වාහනේ අයිති මහත්මයාමයි මාව වැඩමවගෙන ගියේ. ඉතින් එතුමත් එක්කලා මම කතා කළා මේ ගන්ටාරයක් මම පූජා කළා. ඒ ගන්ටාරය පූජා කරලා මම මේ විදිහේ හොඳ පින්කමක් කළා කියලා මම එතුමත් එක්ක කිව්වා. ඒ කිව්වට පස්සේ මේ එතුමා මගෙන් ඇහුවා මේ ගන්ඨාර පූජා කරන එක පින්කමක්ද කියලා. මම කිව්වා ගන්ඨාර පූජා කරන එක පින්කමක් කියලා. එතකොට එතුමාගේ අත්දැකීම කිව්වා ගන්ඨාර කියනකොට මට නම් නිකන් මොකද්ද 아무තු තැති ගැන්මක් වගේ එකක් මනසට එන්නේ කියලා. ඉතින් ඇයිද ඒ කියලා ඇහුවෙන් පස්සේ ඔය ඩීඑස්එනානායක විද්‍යාලේ මම හිතන්නේ ඉගෙන ගන්න කාලේ කොහමරි ළඟ තියෙන පන්සල පන්සලේ ඒ වත්තට පැනලා අඹ ගහේ අඹ ගෙඩි කඩනකොට ඉතින් විදුහල්පතිතුමා ඒ අල්ලපු අත්තට ගිහිල්ලා පන්සල් වත්තේ අඹ කඩන්න එපා කියලා තහනම් කරලා තින්නේ කොහොම හරි හොරෙන් ගිහිල්ලා ළමයි ටික අඹ කඩනකොට අර පන්සලේ දායක මහත්තයෙක් ගන්ටාර ගහගෙන ගහගෙන ගියා වේගෙන් ඊට පස්සේ මිනිස්සු එකතු වෙලා මේ ළමයි ටිකට කොහොම හරි ගහලා ඊට පස්සේ ප්‍රින්සිපල්ට බාර දීලා ප්‍රින්සිපල්ගෙන් දඬුවම් විඳින්න සිද්ධ වෙලා දැන් එතකොට අර ගන්ටාරේ ඇහෙනකොට සහ ගන්ටාරේ කියනකොටම එතුමාට මතක් වෙන්නේ අර සිද්ධිය දැන් මට ගන්ටාරය කියනකොට කුසල් සිතක් ඇති වුණාට එතුමාට ගන්ටාරය කියනකොට කුසල් සිතක් ඇති වෙන්නේ ඒ වගේ චෛත්‍ය කියලා කිව්වහම ඒක පූජනීය වස්තුවක් තමයි. ඒක පූජනීය සංකේතයක් තමයි. හැබැයි එක එක්කෙනාගේ ප්‍රායෝගික පුද්ගලික අත්දැකීම් මත ඒ පිටිබඳව කුසල් සිද්ධ අකුසල් සිද්ධ ඇති වෙන්නේ කියන එක තීරණය වෙන්නේ තමන්ගේ අත්දැකීම මත. ඒ නිසා වඩා අපට ඒකයි අර ඉස්සෙල්ලා අහපු ඒ අම්මටත් මම කිව්වේ අපිට එහෙම නිශ්චය කරන්න බෑ අහවල් එක කියලා. දේශකයාට ඒක කියන්න බෑ. ඒක තීරණය කළ යුත්තේ තම තමන් විසින්. තමන්ගේ මනස වඩාම ප්‍රියශීලීව, වඩාම ඥාන සංප්‍රයුක්තව සිහි කරන්න කැමති වෙන්නේ කොමක්ද? එහෙම වැඩිපුර සිහි කරලා පුරුදු මොකක්ද? ඒ මත තමයි අපිට තීරණය කරන්න වෙන්නේ මොන විදිහේ ආරම්භණයක්ද මරණාසන්න මොහොතේ සුදුසු කියන එක. ඉතින් අපිට පොදු උපදේශයක් හැටියට කියන්න පුළුවන් සතුටින් සිහි කළ හැකි නුවණින් කරන ලද කාර්යයක් වඩා යෝග්‍යයි. එතකොට තමයි ඒක ඥාන සම්පයුක්ත, සෝමනස්ස සහගත ඥාන සම්පයුක්ත බව සඳහා අවශ්‍ය වෙන සාධක ටික තියෙනවා නම් ඒක හොඳ කාමාවචර කුසලයක් හැටියට සිහි කරන්න පුළුවන්. 大さん、出るな。出なさん。出なさんない。出な